වාසිස්සාමි තීති තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්ති නායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මාගේ ශාස්ත්‍රු මේ මහා භද්‍ර කල්පයේ හිලව හතරවෙනි වතාවට පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලෝ වැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූවසූ දහසක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදාටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රධාන ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වතුන් සූදානම්ව සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මානුශාසනාවක් පැවැත්වීමට పూర్වයෙන් දහම් ඇසීමෙහි වටිනාකම සහ දහම් ඇසිය යුත්තේ කෙසේද කියන කාරණාව ශ්‍රාවක ප්‍රජාවට පැහැදිලි කරන්නට කියලා. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ධර්ම ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයෙක් විසින් තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගත යුතු ගුණාංග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සුතා. ධර්මානුශාසනාවට මනාව කන් යොමු කරමින් අනුශාසනාව ශ්‍රවණය කරන්න ඕනේ. වෙනත් වෙනත් කටයුතු වල නිරත වෙන්නේ නැතුව වෙනත් වෙනත් දේවල් කෙරෙහි හිත යොමු කරන්නේ නැතුව එකඟ වූ සිතින් යුක්තව මනාව අනුශාසනාවට ඇහුම්කන් දීම තමයි පළවෙනිම ගුණාංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දතා. බණ ඇහුවට විතරක් මදි. ඇහෙන ඇහෙන බණ පදයක් පදයක් ගානේ මතක තියාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. හරියට දක්ෂ මාලාකාරයෙක් මල් මාලයක් අමුණනවා වගේ මේ පින්වතුන් තමන්ගේ සවන්පත් වලට වැකෙන්නා වූ ඒ සදහම් පදයන් ශ්‍රවණය කරනවා වගේම ඒවා මතක තියාගන්න දක්ෂභාවයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා වචසා ಪರಿචිතා. අහපු බණ, දරාගත්තු බණ වචනයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. දැන් මේ පින්වත් පිරිසගේ තියෙනවා ජීවිතවල පුරුද්දක් තමන් විසින් ශ්‍රවණය කරපු ගීත නිරන්තරයෙන්ම කියවෙන ගතියක් තියෙනවා. ආන් ඒ වෙනුවට මේ අයට පුළුවන් නම් අහපු බණපදයක් Tamanට වචනයෙන් මුමුණන්ට අන්න ඒක වචසා ಪರಿචිතා බවට පත් වෙනවා. ඒ තුලින් උපදින්නේ මහා කුසලයක්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟට මනසානුපෙක්කිතා. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. වචනයෙන් පුරුදු කරනවා වගේම ඒ අහපු බණපද ගත වෙන සෑම මොහොතකදීම මෙනෙහි කරන්නට දක්ෂයි නම් අන්න ඔබ ධර්ම ශ්‍රවණයෙන් තවත් ප්‍රතිලාභයක් ලබා ගත්තා වෙනවා. මේ සියලුම කාරණා තිබුණත් වැඩක් නැහැ. ditthiya suppati vidda කියන පස්වෙනි කාරණාව තියෙන්නත් ඕනේ. මේ කාරණාවන් හතර ඇසුරු කරගෙන මේ ගුණාංගයන් හතර භාවිතා කරලා තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු කරගෙන මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා සම්මා දිට්ඨියටපත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ සංසාර ගමනෙන් එතෙර වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියන මේ පංච ගුණාංගයන් තමන්ගේ ජීවිතය තුළ පිහිටන පරිදි ධර්ම ශ්‍රවණය කරන්ට මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ ආකාරයට දහම් අවවාදයේ මුලින්ම ලබා දීලා දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන ඒ සූත්‍ර දේශනාව වෙත අවධානය යොමු කරන්නට. මේ දිනවල මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාවන්. ස්වාමීන් වහන්සේලා විසින් පළවෙනියටම සඳහන් වෙන දේවදා වර්ගය මේ වෙනකොට දේශනා කරලා අවසానයි. අනුපද වර්ගයේ සූත්‍ර දේශනා හයක් මේ වෙනකොට මේ පින්වතුන් ශ්‍රවණය කරලා. දැන් අද දවසේදී කියා දෙන්න මට තියෙන්නේ හත්වෙනි සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාවේ නම මහා චත්තාරීසක සූත්‍රය. මේ චත්තාරීසක කියන වචනේහි අර්ථය මේ සූත්‍ර දේශනාව අවසානයේදී තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අට කතාවේ නෙවෙයි සූත්‍ර දේශනාව අවසානයේදීම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනයක් හැටියටම පිටකයේම සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං නිරන්තරයෙන්ම සූත්‍ර දේශනාවන්හි මුල් කොටසෙහි ඇතුළත් වෙන පාඩයක්. එවං මේ සුතං ඒකං සමයං භගවා මාට අහන්නට ලැබුණා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කාලයේදී වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේහි අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු ස්ථානය. භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. භික්ෂූන් වහන්සේලාත් ප්‍රතිඋත්තර දෙනවා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඊටාම වැදගත් ධර්මකාරණා කීපයක්. පින්වතුනි මේ සූත්‍ර දේශනාව යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කිරීම තුළම මහා කුසලයක් Tamange ජීවිතයට එකතු වෙනවා ඒ කුමක් නිසාද මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ ආර්ය මාර්ගය පිළිබඳව. ආර්ය මාර්ගය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් සොයාගත්තු මාර්ගය නිසා. ආර්යයන් වහන්සේලා විසින් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන ලද මාර්ගය නිසායි ආර්ය මාර්ගය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේටත් පාවිච්චි කරනවා ආර්ය කියන නාමය. එතකොට උතුම් වූ බුදු පියාණන් වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් අවබෝධ කරගත්තු නිසායි මේකට ආර්ය මාර්ගය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අරියං වෝ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි ස උපනිසංස පරික්කාරං තං සුනාත සාදුකං මනසිකරවත බාසිස්සාමීති මහණෙනි මම අද නුබලාට දේශනා කරනවා ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ මාර්ග සම්මා සමාධිය. කුමක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ මාර්ග සමාධිය. එතකොට සාමාන්‍ය සමාධියක් නෙමෙයි මාර්ග සමාධිය. ඒ කිව්වේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන්නා වූ උතුම් සමාධියයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ නිකංව මාර්ග සමාධිය නෙවෙයි. ඒ මාර්ග සමාධියට හේතු උණු පිරිවර උණු අනෙකුත් කාරණාවනොත් මෙතනදී පැහැදිලි කරන්නට භාග්‍යවතුන් වහන්සේ උත්සාහවත් වෙනවා. ඒකයි කිව්වේ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ මාර්ග සමාධිය දේශනා කරනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝස පරික්කාරෝ මහණෙනි කුමක්ද ඒ ආර්ය සම්මා සමාධිය? පිරිවර සහිත වූ මාර්ග සමාධිය කුමක්ද? සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්කවේ ඉමේහි සත්ත අංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා අයං වුච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපිස පරික්කාරෝ ඉතිපි මම මේ pāli පාඨය මේ පින්වතුන්ට ප්‍රකාශ කළේ අන් කිසිම දෙයක් නිසා නෙවෙයි වෙනත් pāli පාඨයන් මතක තබා ගන්නවාට වඩා මේ pāli පාඨය මතක තබා ගැනීම ඊටාම වැදගත් වෙනවා ඒ කුමක් නිසාද ඔබටත් මටත් යම් දවසක නිවන් දකින්ට වර්ධනය කරන්නට තියෙන්නේ මේ කාරණාවන් ටික ආන් ඒ නිසා පාලියෙනුත් සිංහලෙනුත් කියන භාෂා දෙකෙන්ම මතක තියාගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ. මේ pāli පාඨයේ අර්ථය මෙහෙමයි. මහණෙනි ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය කුමක්ද? ඒ කිව්වේ පරිස්කාර සහිත වූ පිරිවරණ ලද සම්මා සමාධිය නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංගයන් හතින් යුක්තව සිතේ යම් එකඟ බවක් තියෙනවා නම් පිරිවර බවක් තියෙනවා නම් මේකට තමයි කිව්වේ ආර්ය සමාධිය කියලා. ඒ ආර්ය සමාධිය ප්‍රත්‍ය සහිතයි පිරිවර සහිතයි කියලා දේශනා කළේ මේ කාරණා හත තුල නිරත වෙන්නා වූ කෙනාට තමයි මේ ආර්ය සමාධිය උපදින්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා తත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. මහණෙනි මේ ආර්ය සමාධිය උපදවා ගැනීම සඳහා මූලික වෙන්නේ ප්‍රමුඛ වෙන්නේ ප්‍රධාන වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය පින්වතුනි අටුවාව තුල ප්‍රධාන කොටස් දෙකකට බෙදලා පෙන්නනවා මේ කාරණාවේදී. එකක් තමයි විපස්සනා සම්මා දිට්ඨිය අනිත් එක තමයි මාර්ග සම්මා දිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨියෙන් කෙරෙන්නේ ත්‍රිභූමික සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයට නගා විදර්ශනා කිරීම. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, ඒ වගේම කාම රූප අරූප කියන මේ භවත්‍රයෙහි ඇත්තා වූ සියලුම සංස්කාර ධර්මයන් ශෙනයක් ශෙනයක් පාසා නැති වෙලා යනවා කියන අවබෝධයෙන් කටයුතු කිරීම. ඒ නැතිවීම නිසාම ඒ වායෙහි සැපයක් සොයන්ට බෑ දුකටපත් වෙනවා කියන ස්වභාවය. ඒ වගේම මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නට බෑ ඒ සියල්ලම අනාත්ම ස්වභාවයට අයිති කියන කාරණාව අවබෝධ කරගන්නවා නම් අන්න ඒක තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරන්නේ. මග්ග සම්මාදිට්ඨිය කියන්නේ ඒ විපස්සනා සම්මාදිට්ඨිය අවසානයේදී ඒ සියලු සංස්කාර ධර්මයන්ගෙන් අත මිදලා උතුම් ලෝකෝත්තර භූමියට පත්වීම පිණිස හේතු වෙන්නා වූ සම්මාදිට්ඨියට. එතකොට මේ ආර්ය සම්මා සමාධිය උපදවා ගැනීම සඳහා විපස්සනා සම්මාදිට්ඨියත් මග්ග සම්මාදිට්ඨියත් කියන දෙයාකාර වූ සම්මාදිට්ඨියයි පූර්වාංගම වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය පිළිබඳව ප්‍රකාශ කරනකොට එහෙමත් නැත්නම් යහපත් දැකීම පිළිබඳව පැහැදිලි කරනකොට බොහෝ තැන්වලදී කාරණා පහක් යටතේ තමයි සම්මා දිට්ඨිය අපිට උගන්වන්නේ. පළවෙනියටම කම්මස්සගත සම්මා දිට්ඨිය. කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාසය. ඊළඟට චතුසත්‍ය සම්මා දිට්ඨිය. දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේ කාරණා හතර පිළිබඳව තියෙනා වූ යහපත් දැක්ම චතුසත්‍ය සම්මාදිට්ඨිය හැටියට උගන්වලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා විපස්සනා සම්මාදිට්ඨිය, ඊළඟට මග්ග සම්මාදිට්ඨිය හා ඵල සම්මාදිට්ඨිය. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය පිළිබඳවම පැහැදිලි කරන නිසා ආර්ය සම්මා සමාධිය පිළිබඳවම පැහැදිලි කරන නිසා දේශනා කරනවා විපස්සනා සම්මාදිට්ඨියත් මග්ග සම්මාදිට්ඨියත් කියන සම්මාදිට්ඨි දෙකොටස තමයි පූර්වාංගම වෙන්නේ. කොයි විදිහටද මේක පූර්වාංගම වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරමින් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් ලක්ෂණ ප්‍රතිවේදයේහිලා ආරම්මන වශයෙන් දැනගන්න දක්ෂයි නම් ඒ කිව්වේ අයහපත් දැකීමක් තියෙනවා නම් ඒ අයහපත් දැකීම අයහපත් දැකීමක්මයි කියලා දැනගන්න දක්ෂයි නම්. ඒ වගේම සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියයි කියලා දැකගන්න දක්ෂයි නම්. යම් යහපත් දැක්මක් නිවැරදි දැක්මක් තියෙනවා ඒක නිවැරදි දැක්ම නිවැරදි දැක්මක්මයි කියලා දැනගන්න දක්ෂභාවයක් තියෙනවා නම් ආන් ඒ දැනුමම ඔහුට සම්මාදිට්ඨියක් බවට පත් වෙනවලු. දැන් මේ පින්වතුන් අහලා ඇති ධර්මානුශාසනා ශ්‍රවණය කරනකොට යම් කිසි කෙනෙක් වැරැද්දක් වැරැද්දක්මයි කියලා දැනගෙන ඒක සිදු කරනවා නම් එයින් ලැබෙන්නා වූ අකුසලයේ බොහොම ස්වල්පයයි වැරැද්ද වැරැද්ද හැටියට නොදැන කරනවාට වඩා අභිධර්මයට ගිහිල්ලා කල්පනා කරලා බලන්න සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික අකුසල් සිතකින් යමක් සිදු කරනවා නම් ආන් ඒ අකුසලයේ බලවත්. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික අකුසල් සිතකින් යමක් සිදු කරනවා නම් ආන් ඒක ඊට වඩා දුබලයි. ඉතින් ඒ වගේ තමයි යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි කියලා දැනගන්නවා නම් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියයි කියලා දැනගන්නවා නම් ආන් ඒ දැනුමම ඔහුට සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි කියලා දැනගන්න ඕනේ. ඒ විදිහට දැනගත යුත්තේ කුමක්ද? කතමාච භික්කවේ මිච්ඡා දිට්ඨි නත්ති දින්නම් නත්ති ජිත්තං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටාණං කම්මාණං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති යම් කිසි කෙනෙක් තුල විශ්වාසයක් නැත්තම් දානෙහි විපාක තියෙනවා කියන කාරණාව ගැන ඒ කිව්වේ ඒ පුද්ගලයා කල්පනා කරනවා දානෙහි විපාකයක් නැහැ මහා පූජාවන්ගේ විපාකයක් නැහැ බොහෝ දුර ගිහිල්ලා පුද පූජා කිරීමෙහි පරිත්‍යාග කිරීමෙහි විපාකයක් නැහැ. ඒ වගේම කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයක් නැහැ. මෙලොව කියලා දෙයක් තියෙන බව පිළිගන්නේ නැහැ. පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. මවට සැලකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. පියාට උපකාර කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඕපපාතිකව උපදින්නා වූ සත්වයෝ ඉන්නවා කියන කාරණාව පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකය Tamanගේ නුවණින් දැනගෙන අවබෝධ කරගෙන සත්වයාට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකෙහි වැඩ වාසය කරනවා කියන කාරණාව පිළිගන්නේත් නැහැ. මේවට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. යම් කෙනෙක් තුළ මේ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුද්ගලයාට මේ ජීවිතය තුළ මහා අයහපතක් සිද්ධ වෙනවා. එපමණක් නෙවෙයි. පරලෝකයේදීත් මහා අයහපතක් සිද්ධ වෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හේතු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් තමන්ගේ ජීවිතය වෙත අවධානය යොමු කරලා මගේ තුල මේ කාරණාවන් 10 තියෙනවාද? මම දානෙහි විපාක පිළිගන්නේ නැද්ද? ඒ වගේම මහා පූජාවන්ගේ විපාක පිළිගන්නේ නැද්ද? මෙලොව පිළිගන්නේ නැද්ද? පරලොව පිළිගන්නේ නැද්ද? මේ කාරණාවන් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා කියලා දකිනවනම් අන්න ඒකම ඔහුට සම්මාදිට්ඨිය බවට පත් වෙනවා. වැරද්ද වැරද්ද විදිහට දකින්න දක්ෂයි නම් ඔහුට ඊටමත් ඉක්මනින් නිවැරදි වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් හඳුනා ගන්නවා ආන් ඒකම තමන්ගේ ජීවිතයට මහා යහපතක් උදා වෙන හේතුවක් කියලා. එකක් එකක් ගානේ පැහැදිලි කරන්න පින්වතුනි අවස්ථාව නොවන නිසා මේ සූත්‍ර දේශනාවෙහි තව බොහෝ කොටස් පැහැදිලි කරන්න තියෙන නිසා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව මේ පින්වතුන් කරුණුකාරණාවන් සොයලා බලලා ඉගෙන ගන්න ඕනේ. රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ රචනා කරපු පොතක් තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා. මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරනකොට මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඒ කිව්වේ සම්මා දිට්ඨියටපත් වෙන්න නම් තමන්ගේ ජීවිතය තුළින් ඉවත් කරගත යුතු කාරණා 10 දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ ග්‍රන්ථය තුළින් ඒ කාරණා 10 මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා කතමාච භික්කවේ සම්මා දිට්ඨි. මහණනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් මිත්‍යා දෘෂ්ටිය නම් එක් ආකාරයකට තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ. නමුත් සම්මා දිට්ඨිය කොටස් දෙකකට පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියෙහි මේ ප්‍රභේද දෙක දැනගන්නවා නම් ඔහුට සුගතිගාමී වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම උතුම් වූ නිවන සාක්ෂාත් කරගෙන ලෝකෝත්තර තත්වයට තමන්ගේ හිතපත් කරගන්නටත් අවස්ථාව ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කතා අත්ති භික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මහණෙනි එක සම්මා දිට්ඨියක් තියෙනවා මේ සම්මා දිට්ඨිය ශාස්ත්‍රවයි ඒ කිව්වේ ආශ්‍රව සහිතයි පුණ්‍ය භාගී වූ උපදි විපාක ලබා දෙන සම්මා දිට්ඨියක් ඒ කිව්වේ යම්කිසි කෙනෙක් ඉහතින් සඳහන් කරපු සම්මා දිට්ඨිය අනුගමනය කරනවා නම් ඒ කෙනාට සුගතිගාමී උප්පත්තියක් සකස් කරලා දෙනවා. පුණ්‍ය සංස්කාරය උපදවලා දෙනවා බොහෝ කාලයක් සැපසේ වාසය කරන්නට හේතු වෙනවා. ඒ කුමක් පිළිපැද්දොත්ද ආශ්‍රව සහිත උපදි විපාක සහිත සම්මාදිට්ඨිය පිළිපැද්දොත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් සම්මා දිට්ඨියක් තියෙනවා කුමක්ද ඒ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ මේ කාරණා දෙක සැකවින් පැහැදිලි කරලා එහි දීර්ඝ විස්තරයක් දේශනා කරනවා මහණෙනි ආශ්‍රව සහිත වූ පුණ්‍ය භාගී වූ උපදි විපාකය ගෙන දෙන්නා වූ සම්මා දිට්ඨිය මොකක්ද? අත්ති දෙන්නං අත්ති හිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති අපි අර පැහැදිලි කරපු මිත්‍යා දෘෂ්ටියේ ප්‍රතිවිරුද්ධ පැත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුන් දෙහි විපාක තියෙනවා කියලා පිළිගන්නවා නම් පින්වතුනි ඒ කිව්වේ අපි බොහෝම වෙහෙස මහන්සි වෙලා යම් කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීම තුළ අපිට යම් කුසලයක් සකස් වෙනවා කියන අවබෝධය තියෙනවා නම් ආන් ඒකයි කිව්වේ අත්ති දෙන්නම් කියලා පින්වතුනි මේ අත්ති දෙන්නම් කියන කාරණාව මනාව තේරුම් ගත්තේ ආර්යයන් වහන්සේලා. දැන් මේ බුද්ධ ශාසනය වෙත අවධානය යොමු කරලා බැලුවොත් බුද්ධ ශාසනය වැඩිපුරම දම්පින්කම් කරලා තියෙන්නේ මගපලලාභී උතුමාණන් වහන්සේලා. සාමාන්‍ය මනුෂ්‍යයන්ට කරන්නට බැරි විශිෂ්ට දානයන් සිදු කරලා තියෙන්නේ මගපලලාභී උතුමාණන් වහන්සේලා. දැන් අනේපිඩු මහසිටුතුමා පිළිබඳව සඳහන් වෙනකොට එතුමාට තිබිලා තියෙනවා ගණන් කරන්න බැරි තරම් ධන වස්තු සම්පත්. එතුමා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වැඩ කරන මහා සංඝ රත්නය කෙරෙහි කොයි තරම්නම් ධන දාන්නේ විසිරුවා හැරියද කියනවනම් අනේ පිළු මහසිරිතුමාට කාලයක් උදා වුණා කාඩි හොදී නිවුඩු හාලේ බතුයි දාණය සඳහා පිළිගන්නන්ට සිද්ධ වෙච්චි. එතකොට ඒ දක්වාම තමන්ගේ ධන දාන්නේ බුද්ධ ශාසනයට පූජා කළා. එයි එතුමා මනාව දන්නවා දුන් දෙහි විපාක තියෙනවා කියන කාරණාව. අත්තිත්තං ඒ කිව්වේ මහා පූජාවන්ගේ විපාකයේ තියෙනවා. දැන් අපි වර්තමානයේදී ශ්‍රවණය කරනවා රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ තියෙන මල් පූජාවන් පිළිබඳව. අෂ්ට පරිස්කාර පූජාවන් පිළිබඳව ශ්‍රවණය කරනවා. පහන් 84000 පූජාවන් පිළිබඳව ශ්‍රවණය කරනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා 19කට 5019කට ආදී වශයෙන් විවිධ පරිත්‍යාගයන් සිදු කරන බව විтин විට අපිට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ආන් ඒ වාගේ විපාක තියෙනවා කියලා කල්පනා කරනවා නම් මේ ජීවිතේදී තමන්ගේ හිත සුවපත් කරගන්න හේතුවක් වෙනවා. පරලොව සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා කියන අදහස අවබෝධයේ විශ්වාසය තියෙනවා නම් ආන් ඒක ආශ්‍රව සහිත පුණ්‍ය භාගී වූ උපදි විපාක සහිත සම්මාදිට්ඨියේ එක් කොටසක්. අත්ති උතං ඒ කිව්වේ බොහෝ දුර ගිහිල්ලා තමන් සතු දේවල් පරිත්‍යාග කිරීම තුළ පුණ්‍ය විපාක සකස් වෙනවා. කුසලයක් සකස් වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් නම් අන්න ඒකත් තමන්ගේ ජීවිතයේ දියුණුවට හේතුවක් වෙනවා. ඒ වගේම කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසය තියෙන්න ඕනේ. තමන් යහපත් දෙයක් මේ ජීවිතය තුළ පුරුදු පුහුණු කළොත් ඒ වෙනුවෙන් ඊළඟ භවයේදී ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න තැන දක්වා ඒ වෙනුවෙන් යහපත් විපාක ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා තමන් මේ ජීවිතය තුළ අයහපත් දෙයක් කළොත් ඒ වෙනුවෙන් අයහපත් විපාක Tamanට ලැබෙනවා කියන අවබෝධයේ විශ්වාසය ඇති කරගන්නවා නම් අන්න ඔහු සම්මාදිට්ඨිය පුරුදු පුහුණු කරන කෙනෙක්. ඒ වගේම මේ ලෝකය පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා නම් මෙලොව තියෙනවා, ඒ වගේම පරලොව තියෙනවා, ඒ වගේම මවට සිදු කරන්නා වූ උපකාරයන් නිසා අපිට අනාගතයේදී යහපත් විපාක ලැබෙනවා. පියාට සැලකීමේ විපාක අනාගතයේදී ලැබෙනවා. ඒ වගේම මේ ලෝකයේහි මව්පියන් නැතිව ඕපපාතිකව ඉබේම පහළ වෙන සත්වයෝ ඉන්නවා කියන අවබෝධයේ විශ්වාසය තියෙනවා නම් ඒ විතරක් නෙවෙයි වටිනාම කාරණාව තමන්ගේ නුවණින් ලෝකය පිළිබඳව අවබෝධ කරගෙන සත්වයාට දේශනා කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ලෝකය තුල ජීවමානව වැඩ කරනවා කියන කරුණ තමන්ගේ ජීවිතය තුල විශ්වාසයක් හැටියට පවත්වනවා නම් අන්න ඔහු ආශ්‍රව සහිත වූ පුණ්‍යභාගී වූ උපදි විපාක ලබා දෙන්නා වූ සම්මාදිට්ඨිය පුරුදු පුහුණු කරන කෙනෙක් මේ කාරණා 10 තමන්ගේ ජීවිතය තුල පුරුදු පුහුණු කරන්න උත්සාහවත් වෙනවා නම් මේවා පිළිබඳව Taman තුල යම් අවබෝධයක් තියෙනවා නම් අන්න ඒකම පින්වතුනි ඒ අයට මේ ජීවිතය තුළ සුවපත්ව තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්නට පරලොව සුගතිගාමී වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සම්මා දිට්ඨිය. දැන් ඉස්සරලා පැහැදිලි කරේ ආශ්‍රව සහිත පුණ්‍යභාගී වූ උපදි විපාක ලබා දෙන්නා වූ සම්මා දිට්ඨිය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාශ්‍රව වූ ආර්ය වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨිය. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ග සමංගී වූ ආර්ය මාර්ගයේ වඩන්නෙකුගේ යම් ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්ම විජේ සම්බොජ්ජංගයක් සම්මා දිට්ඨියක් මාර්ගාංගයක් තියනවාද? ආන් ඒකට තමයි කිව්වේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා දිට්ඨිය කියලා. බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවේ තරම කොච්චරක්ද කියනවනම් එතනින් විතරක් ඒ කාරණාව පැහැදිලි කරලා නතර වෙන්නේ නැහැ. එය ඊටමත් සරලව දේශනා කරනවා. යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස යම් වෑයමක් දරනවා නම් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස යම් උත්සාහයක් දරනවා නම් වීරයක් දරනවා නම් ආන් ඒක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එසේ දරන්නා වූ වෑයම වීරිය ඔහුට සම්මා වායාම බවට පත් වෙනවා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනා වූ වැදගත් අංගයක් බවට පත් වෙනවා සම්මා දිට්ඨිය. ඒ වගේම තවත් වැදගත් අංගයක් බවට මෙතනදිපත් වෙලා තියෙනවා සම්මා වායාමය. නිවැරදි වෑයම් කිරීම යහපත් වීරියත් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය. ඒ කියුවේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගන්නට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස ප්‍රබල සිහියක් Taman තුල පවත්වනවා නම් ආන් ඒක ඔහුට සම්මා සතිය බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා නම් එතන මාර්ගාංග තුනක්ම යෙදিলা තියෙනවා. සම්මා දිට්ඨිය, සම්මා වායාමය සහ සම්මා සතිය. මේ කාරණා තුර පුරේ ජාතව සහජාතව උපදිනවා කියලා වදාලා. ඒ කිව්වේ ඉස්සරලත් උපදිනවා එකටමත් උපදිනවා. එහෙම ඉපදිලා තමයි යම් දවසක සම්මා සමාධිය උපදවා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සම්මා සංකල්පය පිළිබඳව. දැන් සම්මා දිට්ඨිය කියන පළවෙනි මාර්ගාංගය දේශනා කරලා අවසానයි. ඊළඟට දෙවෙනි මාර්ගාංගයේ සම්මා සංකල්පය. සම්මා සංකල්පය උපදවා ගන්නටත් සම්මා දිට්ඨියම පූර්වාංගම වෙනවා. ඒ කොහොමද? යම් කෙනෙක් මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පයයි කියලා නුවණින් දැනගන්නවා නම් සම්මා සංකල්පය සම්මා සංකල්පයයි කියලා ප්‍රඥාවෙන් යුක්තව අවබෝධ කරගන්නවා නම් ආන් ඒකම ඔහුට සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. එහෙමනම් සම්මා සංකල්පය අපිට වඩන්න පුළුවන්කමක් ඇත්තේ නෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ සියලු මාර්ගාංගයන්ට මුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියලා. දැන් මිත්‍යා සංකල්පයේ මිත්‍යා සංකල්පයේ වශයෙන් දැනගන්න කෙනා කොහොමද කල්පනා කළ යුත්තේ? මිත්‍යා සංකල්පයේ යටතට ඇතුළත් වෙන්නේ කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය සහ විහිංසා සංකල්පය. කාම සංකල්පය කියලා කිව්වේ අපේ ඇහැට පේනා වූ රූප පිළිබඳව, කනට ඇහෙන ශබ්ද පිළිබඳව, නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව, දිවට රස, කයට පහස, මනසට දැනෙනා වූ අරමුණු පිළිබඳව දැඩි ඇලීමක් රාගයක් කැමැත්තක් උපදවාගෙන වාසය කරනවා නම් ආන් ඒකයි කාම සංකල්පනා කියලා වදාලේ. කාම ගුණ වෙනයි කාමය වෙනයි. භාග්‍යවතුන් වහන්සේ වදාලේ කාම ගුණයෝ ප්‍රහාණය කරන්නට කියලා නෙවෙයි. කාමය නැති කරන්නට කියලා. කාම ගුණ කියලා දේශනාවෙහි පැහැදිලි වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවට තමයි පංචකාම ගුණ කියලා සඳහන් වෙන්නේ. ඒ පංචකාම ගුණයන් හේතු කරගෙන තමන්ගේ හිතේ උපදින්නා වූ ක්ලේශ ධර්මයන්ට තමයි කාමය කියලා වදාලේ. එතකොට අපි උත්සාහවත් වෙන්න ඕනේ කාමයෙන් ඉවත් වෙන්න. ඉතින් යම් කෙනෙක් තුල කාමය තියෙනවා කියලා ඔහු දැනගන්නවා නම් ආන් ඒකම ඔහුට සම්මාදිට්ඨියක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යාපාද සංකල්පය මිත්‍යා සංකල්පෙහි තවත් එක් කොටසක්. යම් කෙනෙක් තුල නිරන්තරයෙන්ම අනුන්ට වෛර කරන ස්වභාවය තියෙනවා නම් යම් යම් දේවල් පිළිබඳව ගැටෙන ස්වභාවය තියෙනවා නම් ආන් ඒක ව්‍යාපාද සංකල්පයේ යටතට ගැනෙනවා. කරුණාවක් නැතිකම අනුන්ට හිංසා කිරීමේ කැමැත්ත තමන් තුළ තියෙනවා නම් විහිංසා සංකල්පය. මෙන්න මේ මිත්‍යා සංකල්ප තුන තමන් නුවණින් දැනගන්න දක්ෂයි නම් ආන් ඒකම තමන්ගේ ජීවිතයට විශාල යහපතක් උදා කරනවා කියන කරුණයි මෙතනදී දේශනාව තුළ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? සම්මා සංකල්පයත් ප්‍රධාන කොටස් දෙකයි. එකක් ආශ්‍රව සහිත පුණ්‍යභාගී වූ උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඒ වගේම ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා සංකල්පයක් තියෙනවා. ආශ්‍රව සහිත වූ පුණ්‍යභාගී වූ උපදි විපාක ගෙනල්ලා දෙන සම්මා සංකල්පය මොකක්ද? නෙක්කම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. පින්වතුනි නෙක්කම්මය කියන්නේ අතහැරීමට කියන නම. දැන් මේ පින්වතුන් උපන්න දවසේ ඉඳන් සිදු කළේ අල්ලා ගැනීම. ඉපදුන දවසේම අම්මගේ කිරිසුවඳ අල්ලාගත්තා. ඉතැන ඉඳන් මරණයටපත් වෙනකන් විවිධාකාර දේවල් හිතින් අල්ලා ගනිමින් උපාදානය කරමින් තමයි වාසය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙකුට మతు අනාගතයේදී සුගතියේ උපදින්න අවශ්‍යයි නම් පිනක් සිදු කරගන්න ඕනේ නම් කුසලයේ උපදවන්න ඕනේ නම් ඒ කෙනා නෙක්කම්ම සංකල්පය වඩන්න ඕනේ. අතහැරීම පුරුදු කරන්න ඕනේ. අතහැරීමේ ප්‍රධාන කොටස් පහක් අට කතාව තුල පැහැදිලි කරනවා. පළවෙනි අතහැරීම තමයි ගිහි ජීවිතය අතහැරීම. යමෙක් පැවිද්දටපත් වෙනවා නම් ඔහු මේ නෙක්ඛම්ම සංකල්පයෙහි යම් කොටසක් පුරුදු පුහුණු කරලා මහත් වූ භෝගස්කන්ධයන් කුඩා වූ භෝගස්කන්ධයන් මහත් වූ ඥාති පරිවට්ටයන් කුඩා වූ ඥාති පරිවට්ටයන් අතහැරලා දාලා තමන්ගේ කෙස් රැවුල් පවා අතහැරලා දාලා ගිහි වැඳුම් අතහැරලා දාලා ගිහි භාවයට සමුදීලා පැවිද්දටපත් වෙනවා නම් ආන් ඒක පළවෙනි නෙක්ඛම්මය ඊළඟ නෙක්ඛම්මය තමයි ප්‍රථම ධානය තුල පවතිනා වූ නෙක්ඛම්මය. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් తాවකාලිකව අතහැරලා ඇති කරගන්නා වූ ස්වභාවයටයි කිව්වේ ප්‍රථම ධානය. ඒකත් නෙක්ඛම්ම සංකල්පෙහි කොටසක්. ඊළඟට විදර්ශනා පුරුදු කිරීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයට සියලු සංස්කාර ධර්මයන් බහා තබමින් ඒ සංස්කාරයන් අතහැරීමට උත්සාහවත් වෙනවා නම් අන්න විදර්ශනාවෙන් තමන් නෙක්කම්ම සංකල්පය පුරුදු කළා වෙනවා. ඊළඟට නිර්වාණය. සියලු සංස්කාර ධර්මයන් අතහැරීමෙන් ලෝකෝත්තර තත්වයට පත් වෙනවා නම් ඒකත් නෙක්කම්ම සංකල්පෙහි පරිපූර්ණත්වයට පත් වීමක්. ඒ වගේම අකුසලය අතහැරලා දානවා නම් දස අකුසලය අතහැරලා දාලා දස කුසලයට තමන්ගේ හිත නැඹුරු කරනවා නම් අන්න ඒකත් නෙක්කම්ම සංකල්පයේ තවත් කොටසක්. ඊළඟට යම් කෙනෙක් අව්‍යාපාද සංකල්පය පුරුදු පුහුණු කරනවා නම් ලෝකවාසී සත්වයාට මෛත්‍රිය පතුරවනවා නම් අන්න ඔහු පුණ්‍යභාගී වූ උපදි විපාක ලබා දෙන සම්මා සංකල්පය වඩන්නේ. ඒ වගේම අවිහිංසා සංකල්පය කරුණාසිත පුරුදු පුහුණු කරන්නට උත්සාහවත් වෙනවා නම් අන්න ඒක ඔහුට සම්මා සංකල්පයේහි තවත් වර්ධනීය අවස්ථාවක් බවට පත් වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? ඒක සරලව පැහැදිලි කරනවා නම් යම් කෙනෙක් මිත්‍යා සංකල්පය දුරු කිරීම සඳහා යම් වෑයමක් දරනවා නම් සම්මා සංකල්පයෙහි ප්‍රතිලාභය පිණිස උත්සාහවත් වෙනවා නම් ආන් ඒක ආර්ය වූ අනාශ්‍රව වූ සම්මා සංකල්පයේ බවට පත් වෙනවා. ඒ කිව්වේ පින්වතුනි යම් කෙනෙක් මිත්‍යා සංකල්පයේ මිත්‍යා සංකල්පයයි කියලා දැනගෙන එය ප්‍රහාණය කිරීම පිණිස යම් වෑයමක් දරනවා නම් ආන් එතන තියෙනවා පින්වතුනි එතකොට සම්මා වායාමය. ඒ වගේම යම් කෙනෙක් මිත්‍යා සංකල්පයේ මිත්‍යා සංකල්පයයි කියලා දැනගෙන ඒ ප්‍රහාණය කිරීම පිණිස ප්‍රබල සිහියක් උපදවා ගන්නවා නම් එතන තියෙනවා සම්මා සතිය. මෙන්න මේ காரணා දෙකත් එක්ක සම්මා දිට්ඨිය යෙදিলা තියෙනවා. එතකොට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනත් සමග මිත්‍යා සංකල්පය දුරු කරමින් සම්මා සංකල්පය උපදවා ගැනීම පිණිස දරන්නා වූ වෑයමයි අනාශ්‍රව වූ ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා සංකල්පය කියලා පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා සම්මා වාචා කියන මාර්ගාංගය. සම්මා වාචාවක් ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි ආශ්‍රව සහිත පුණ්‍ය භාගී වූ උපදි විපාක ලබා දෙන්නා වූ සම්මා වාචා. ඒ වගේම අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ ආර්ය වූ සම්මා වාචාවකුත් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ඉස්තරලාම දේශනා කරන්නේ මිත්‍යා වාචා පිළිබඳව. මෙතනදිත් යම් කිසි කෙනෙක් වැරදි වචනය වැරදි වචනය විදිහට දැනගන්න දක්ෂයි නම් අන්න එයම ඔහුට සම්මා දිට්ඨිය උපදවා ගන්නට හේතුවක් වෙනවා. කුමක්ද වැරදි වචනය? බොරු කියනවා නම්, කේලාම් කියනවා නම්, පරුෂ වචන කියනවා නම්, හිස් වචන කියනවා නම්. ආන් ඒක තමයි වැරදි වචනය එහෙමත් නැත්නම් මිත්‍යා වචනය කියලා කියන්නේ. එතකොට යම් කෙනෙකුට තේරෙනවා නම් මම බොරු කියන කෙනෙක් මම පරුෂ වචන කියන කෙනෙක් මම කේලාම් කියන කෙනෙක් මම හිස් වචන කියන කෙනෙක් කියලා. ආන් ඒ දැනුමම ඔහුට සම්මාදිට්ඨියක් බවට පත් වෙනවා. ඒ කිව නිවන් දැකීම පිණිස හේතු කාරණාවක් වෙනවා තමන්ගේ තියෙන වැරද්ද හඳුනා ගැනීම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා කුමක්ද පුණ්‍යභාගී වූ උපදි විපාක සහිත වූ සම්මා වාචා කියලා කියන්නේ. බොරු කීමෙන් වැළකී වාසය කරනවා නම් ඒ වගේම පරුෂ වචනයෙන් වැළකී වාසය කරනවා නම් හිස් වචනයෙන් වැළකී වාසය කරනවා නම් කේලමෙන් වැළකී වාසය කරනවා නම් ආන් ඒක තමයි මතු අනාගතයේදී සැප විපාක ලබලා දෙන. පින් රැස් වෙන්නා වූ සම්මා වාචා බවට පත් වෙන්නේ. ඒ වගේම ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා වාචාව කියලා කියන්නේ යම් කෙනෙක් මිත්‍යා වාචා ප්‍රහාණය කිරීම පිණිස යම් වෑයමක් දරනවා නම් මිත්‍යා වචනය දුරු කිරීම පිණිස යම් සතියක් උපදවාගෙන වාසය කරනවා නම් ඒ වගේම මිත්‍යා වචනය දුරු කිරීම පිණිස යම් නුවණක් ඇති කරගෙන වාසය කරනවා නම් ආන් ඒක ලෝකෝත්තර වූ ආර්ය වූ අනාශ්‍රව වූ මාර්ගාංගයක් වූ සම්මා වාචා බවට පත් වෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි අංග විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම වැරදි දේ මොකක්ද කියලා පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. ඒකට හේතුව තමයි වැරද්ද වැරද්ද හැටියට ශ්‍රාවකයාට අවබෝධ කරවීම. ඊළඟට යහපත් දේ කොටස් දෙකකට පැහැදිලි කරනවා. එකක් තමයි අනාගතයේදී සැප විපාක ලබා දෙන පින් රැස්වෙන්නා වූ කාරණාවක් කියනවා. ඒ වගේම මේ සංසාර ගමනෙන් නික්මිලා ආර්ය තත්වයටපත් වෙන්න හේතු වෙන්නා වූ යහපත් කාරණාවකුත් තියෙනවා. ඒ කාරණාව කොටස් දෙකකට පැහැදිලි කරන්නේ ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සම්මා කම්මන්තය පිළිබඳව. සම්මා කම්මන්තයත් ඒ විදිහමයි. යම් කෙනෙක් සම්මා දිට්ඨිය හේතු කරගෙන මිත්‍යා කර්මාන්තයේ මිත්‍යා කර්මාන්තයේ හැටියටම දකිනවා නම් සම්මා කර්මාන්තයේ සම්මා කර්මාන්තයේ හැටියටම දකින්න දක්ෂයි නම් එයම ඔහුට සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. මිත්‍යා කර්මාන්තය කියන්නේ මොකක්ද? ප්‍රාණඝාතය සිදු කරනවා නම් අනුන්ගේ දේ ගන්නවා නම් කාමයේ වරදවා හැසිරෙනවා නම් අන් ඒක තමයි මිත්‍යා කර්මාන්තයේ හැටියට ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සම්මා කම්මන්තය. නිවැරදි ක්‍රියාත්මක භාවය කාරණා දෙකක් යටතේ ඉස්සරලා වගේම පැහැදිලි කරනවා. එකක් තමයි පුණ්‍ය භාගී වූ උපදි විපාක සහිත සම්මා කම්මන්තයකුත් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව වූ මාර්ගාංගයක් වූ සම්මා කම්මන්තයකුත් තියෙනවා. මොකක්ද පුණ්‍ය භාගී වූ උපදි විපාක සහිත සම්මා කම්මන්තය ප්‍රාණඝාතයෙන් වෙන්ව වාසය කරනවා නම් අදත්තා දාණයෙන් වෙන්ව වාසය කරනවා නම් කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්ව වාසය කරනවා නම් ආන් ඒක උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මා කම්මන්තය වෙනවා. ආර්ය වූ අනාශ්‍රව වූ සම්මා කම්මන්තය මොකක්ද? යම් කෙනෙක් මිත්‍යා කර්මාන්තය දුරු කිරීම පිණිස යම් වෑයමක් දරනවා නම් යම් සතියක් දරනවා නම් ඒ වගේම යම් ප්‍රඥාවක් යොදවනවා නම් ඒ වගේම සම්මා කම්මන්තේ උපදවා ගැනීම පිණිස යම් වෑයමක් දරනවා නම් සතියක් පවත්වනවා නම් ඒ වගේම ප්‍රඥාවක් Tamange හිත තුල උපදවා ගන්නවා නම් ආන් ඒකට කිව්වා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ සම්මා කම්මන්තය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා ආජීවය පිළිබඳව. යම් කෙනෙක් මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවය හැටියට දැනගෙන සම්මා ආජීවය සම්මා ආජීවය හැටියට දැනගෙන කටයුතු කරනවා නම් ඒකම සම්මා දිට්ඨිය වෙනවා කියලා වදාලා. කුමක්ද මිත්‍යා ආජීවය කියලා පැහැදිලි කළේ? මෙතනදී භික්ෂූන් වහන්සේගේ මිත්‍යා ආජීවයයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. කුහනා ලපනා නේමිත්තකතා ලාභේන ලාභං නිදිගින්සනතා මේ ආදී වශයෙන් වූ භික්ෂූන් වහන්සේ නමකට ජීවිතය පවත්වා ගැනීම සඳහා අයහපත් ක්‍රියාවන්හි නිරත වෙනවා නම් ආන් ඒක තමයි මිත්‍යා ආජීවය. සම්මා ආජීවය කියලා වදාලේ ඒ මිත්‍යා ආජීවයෙන් ඉවත් වෙලා යහපත් දී පැවැත්මක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා නම් ආන් ඒක සම්මා ආජීවය වෙනවා. මිත්‍යා ආජීවය ප්‍රහාණය කරමින් සම්මා ආජීවය උපදවා ගැනීම පිණිස යම් වෑයමක් සතියක් නුවණක් යොදවනවා නම් ආන් ඒක ලෝකෝත්තර ආර්ය වූ අනාශ්‍රව වූ සම්මා ආජීවය වෙනවා. එතකොට සම්මා ආජීවයේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි පුණ්‍යභාගී වූ උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මා ආජීවය. ඒ කිව්වේ යම් කිසි කෙනෙක් අර භික්ෂූන් වහන්සේ නමකට අකැප වූ ප්‍රත්‍යපහසුකම් සෙවීමෙන් වැළකී වාසය කරනවා නම් ඒක පුණ්‍යභාගී උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මා ආජීවය. අර කිව්ව මිත්‍යා ආජීවය ප්‍රහාණය කිරීම පිණිස සම්මා ආජීවය ලබා ගැනීම පිණිස දරන්නා වූ වෑයම යොදවන්නා වූ සතිය ඇති කරගන්නා වූ ප්‍රඥාවට කිව්වා ලෝකෝත්තර වූ සම්මා ආජීවය කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය සම්මා සමාධිය උපදවා ගැනීමට සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ මේ විදිහටයි. මාර්ග සම්මා දිට්ඨිය යම් කෙනෙක් උපදවා ගන්නවා නම් ඔහුට සම්මා සංකල්පය උපදිනවා. සම්මා සංකල්පයේ තියෙන කෙනාට සම්මා වාචා උපදිනවා. ඒ වගේම සම්මා වාචා තියෙන කෙනාට සම්මා කම්මන්තේ සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා ආජීවය තියෙන කෙනාට සම්මා වායාමයත් සම්මා සතියත් උපදිනවා. මේ අංගයෝ හතම එකතු වෙලා සම්මා සමාධිය උපදිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලදීම පැහැදිලි කරේ පිරිවර සහිත ප්‍රත්‍ය සහිත වූ සම්මා සමාධිය කියලා. මේ මාර්ගාංග 8 ලෝකෝත්තර මාර්ගාංග අට පුරුදු පුහුණු කරපු කෙනාට සම්මා ඥාණය උපදිනවා සම්මා විමුක්තිය උපදිනවා ලෝකෝත්තර තත්වයටපත් වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයම සාක්ෂාත් කරගන්නට ඒ කාරණාව හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ නැවතත් භික්ෂූන් වහන්සේලාට විස්තර කරනවා ආර්ය සම්මා සමාධිය උපදවා ගැනීමෙහිලා සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා ඒ කොහොමද සම්මා දිට්ඨියෙහි පිහිටි තැනැත්තාට මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා මිත්‍යා දෘෂ්ටිය නිසා ඇතිවෙනා වූ යම් අකුසලයක් තියෙනවා ඒ අකුසලයක් නැති වෙලා යනවා සම්මා දිට්ඨිය උපදවා ගන්නවා සම්මා දිට්ඨිය නිසා ඇතිවෙනා වූ කුසලයක් තියෙනවා නම් ඒ කුසලයක් ඇති වෙනවා එතකොට එතන කාරණා හතරක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා මිත්‍යා දෘෂ්ටිය නිසා උපදින්නා වූ අකුසලය නැති වෙනවා සම්මා දිට්ඨිය උපදිනවා සම්මා දිට්ඨිය නිසා ඇතිවෙන කුසලයේ උපදිනවා ඒ වගේම සම්මා දිට්ඨිය මුල් වෙලා මිත්‍යා සංකල්පය දුරු වෙනවා මිත්‍යා සංකල්පය නිසා ඇතිවෙන්නා වූ අකුසලය දුරු වෙනවා සම්මා සංකල්පය උපදිනවා සම්මා සංකල්පය නිසා ඇතිවෙන්නා වූ කුසල ධර්මය උපදිනවා එතන කාරණා හතරයි මේ විදිහටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8යි සම්මා ඥානයයි සම්මා විමුක්තියයි කියන මේ අංග 10 කොටස් හතරක් වශයෙන් විග්‍රහ කරලා ඒ කාරණා හතර එතකොට අර මුල් 10යි එතන 40ක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණා 40ක් පිළිබඳව දේශනා කරපු සූත්‍රය නිසා තමයි චත්තාරීසක සූත්‍රය කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයට නම් තැබුවේ. එතකොට පාලියෙන් චත්තාලීස චත්තාරීස කියන්නේ 40ට කියන වචනයක්. යහපත් පැත්තේ කාරණාවන් 20යි අයහපත් පැත්තේ කාරණාවන් 20යි. කාරණා 40යි. ඒ නිසා මහා චත්තාරීසක සූත්‍රය නමින් මේ සූත්‍රය පිටකයට අන්තර්ගත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැහැදිලි කරනවා යම් කෙනෙක් මේ කාරණාවන් 40 පිළිගන්නේ නැත්නම් ඔහු ගැරහීමට ලක් වෙනවා. ඔහු නින්දාවට ලක් වෙනවා. ඔහු අනිත් අයගේ අපහාසයට ලක් වෙනවා. ඒ වගේම යමෙක් සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වායාම සම්මා සති ආදී වූ මේ මාර්ගාංග 8ක් සම්මා ඥානයත් සම්මා විමුක්තියත් වැරදි කියලා ප්‍රකාශ කරනවා නම් ඔහු මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා සංකල්පය මිත්‍යා වායාමය ආදී අයහපත් දේවල් වර්ණනා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකුගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ කිව්වේ දුගතිගාමී වීමට හේතු වෙන්නා වූ මිත්‍යා දෘෂ්ටිය පතුරවන්නා වූ ශාස්ත්‍රූවරයෙකුගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා එදා ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී වාසය කරපු පුද්ගලයෝ පිළිබඳව උක්කලා නුවර වාසය කරපු වස්සය බඤ්ඤය කියලා පුද්ගලයෝ දෙන්නෙක් හිටියා. මේ පුද්ගලයෝ දෙන්න කිසිම දවසක මේ කාරණා 40 පිළිබඳව අවිශ්වාස කළේ නැහැ. මේ කාරණා 40 වැරදි කියලා ලෝකයාට ප්‍රකාශ කළේ නැහැ. ඒ කුමක් නිසාද? ඒවා වැරදි කියලා ප්‍රකාශ කළොත් එහෙම ඒවා අසත්‍යයක් කියලා ප්‍රකාශ කළොත් එහෙම ඔවුන්ට ඒ සමාජයෙන් නිඳා ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මහා චත්තාරීෂක සූත්‍රය දේශනා කළා. යම් කෙනෙක් චත්තාරීෂක කාරණාවන් දැනගෙන මේ කරුණු 40 දැනගෙන ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරලා වැඩි යුතු දේවල් වර්ධනය කරනවා නම් ඔහුට භාවනාමය වශයෙන් කුසලයේ ඉපදිලා ලෝකෝත්තර తত্ত্বය ඇති කරගන්න පුළුවන් කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනාව අවසානයේදී අරුත් විවරණය කරලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේලා සතුටින් අනුමෝදන් වුණා. ඒ භික්ෂූන් වහන්සේලා අතරින් බොහෝ දෙනෙක් මගඵලලාභී උතුමාණන් වහන්සේලා බවට පත් වුණා. අද දවසේදී අපි විස්තර කළේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේහි අනුපද වර්ගයේ ඇතුළත් හත්වෙනි සූත්‍රය මහා චත්තාරීෂක සූත්‍රය සූත්‍ර දේශනාව කියවන්න ඕනේ ඒ සම්බන්ධ අරුත් විවරණය කරපු අට කතාව කියවන්න ඕනේ. ඒ වගේම රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව රචනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පොතක් කියවලා මේ කාරණාවන් මනාව දැන ඉගෙනගෙන තියාගත්තොත් මේ පින්වතුන්ට ඊටමත් ඉක්මනින් නිවන් දකින්ට ඒක උදව්වක් උපකාරයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ පින්වතුන්ට අද දවසේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවාගත් සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ උතුම් සම්මා දිට්ඨිය උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේදී උපදවාගත් සියලු පුණ්‍ය සංස්කාර ධර්මයෝ මාව හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ටත් අනේක විද උපකාරයන් සිදු කරපු සියලු දෙනාටත් මිය පරලොව ගියපු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් එකසේ අයිති අනුමෝදන් වේවා සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති